ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සහකාර විදුහල්පති කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජනීය තුම්බෝවිල ධම්මරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුබින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ අගති සූත්‍රය ඇසුරෙන් පුද්ගලයා අගතියට යන කරුණු පිළිබඳවයි අප හැමතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණයට පෙර නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු චත්තාරිමානි භික්ඛවේ අගති ගමනානි කතමානි චත්තාරි ඡන්දා ගතින් ගච්ඡති දෝසා ගතින් ගච්ඡති මෝහා ගතින් ගච්ඡති භයා ගතින් ගච්ඡති ඉමානි කෝ භික්ඛවේ චත්තාරි අගති ගමනානීති චන්දා දෝස භය මෝහයෝ ධම්මං අතිවත්තති නියති තස්ස යසෝ කාලපක්කේච චන්දිමාති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊටාම් වටිනා ධර්මදේශනාවක සඳහන් වෙන සූත්‍ර පාඨයක් ධාතහා ධර්මයක් තමයි අද මේ උදෑසන ධර්මදේශනාව සඳහා අංගින්නේ පින්වත්නි අද ධර්මානුශාසනයේ සඳහා මාතෘකා කරන්නට යෙදුනේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන අගති සූත්‍රය අගති සූත්‍රේ මාතෘකා කරගෙන තමයි ඒ මාතෘකා පාඨේ මා ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ අගතියට යන කරුණු හතරක් තියෙනවා අගතියට යන කරුණු හතරක් තියෙනවා මොනවාද ඒ හතර? ඡන්දයෙන් අගතියට යනවා, ద్వේෂයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා, බියෙන් අගතියට යනවා. මහණෙනි මේ අගති ගමන කරුණු හතර දෙනාය. මේ අගති ගමන කරුණු හතර දෙනම්. ඡන්දේනුත්, ද්වේෂේනුත්, මෝහේනුත්, බයිනුත් යම් කෙනෙක් ධර්මයට විරුද්ධව ක්‍රියා කරනවා නම් ඔහුගේ යසස පිරිහෙනවා පින්නතුනි. කොයි වගේද කළුවර පස හඳ වගේ කියලා දේශනාවකට වදාළ. මේ අදහස මනෝරත පූර්ණී කියන අංගුත්තර නිකාය අටකතාව පැහැදිලි කරලා දෙන්නේ අගති ගමනාති anu දතියට නොයෑමයි. ඡන්දයෙන් අගතියට යයි. නොකල යුත්තක් කරයි. මේ ආකාරයට ද්වේෂයෙන් බියෙන් මුලා වීමෙන් අතිවත්තති ඉක්මවයි යන අදහස තමයි අටකතාව පැහැදිලි කරලා දීලා තියෙන්නේ. පින්වත්නි මේ ධර්මදේශනාවෙන් පෙන්වලා දෙන්නේ සතර අගතිය පිළිබඳව. අගතියේ anu එක්තරා පව් කොටසක් වශයෙන් තමයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඡන්දාගති යනු යම් කිසිවෙකුට ඇති ඇල්ම නිසා යුක්තිය ඉක්මවලා ඔහුට වාසි වෙන හැටියට අනිත් කෙනාට අවාසි වෙන හැටියට ක්‍රියා කිරීම මේ ඡන්දේ පින්නතින දෝසාගතිය කියලා කියන්නේ ද්වේෂයේ තරහ නිසා විරුද්ධකාරයාට අවාසි වෙන හැටියට යුක්ති ඉක්මෝල ක්‍රියා කරන භයාගතිය කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට බියෙන් ඔහුට වාසි වන හැටියට යුක්තියට පිටුපාල ක්‍රියා කරනවා. මෝහාගතිය කියලා කියන්නේ මේ යුක්තිය යුක්තිය විසඳා ගැනීමේ නුවණ මදකමින් හරියට යුක්තිය කුමක්ද කියලා හොයා ගන්න විසඳ ගන්න නුවණ නැති නිසා යුක්තිය ඉක්මෝල ක්‍රියා කරනවා. යමෙක් ඡන්දේ නිසාද ඒ වගේම ද්වේෂය නිසා බය නිසා මෝහය නිසා යුක්තිය ඉක්මෝල ක්‍රියා කරනවද ඔහුගේ යසස කාලපක්ෂයේ චන්ද්‍රයා පිරිහෙනවා වගේ පිරිහෙනවා කියලයි ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ. මේ කාලේ රටතොට දිහා බැලුවාම ලෝකෙ දිහා බැලුවාම අපිට පේනවා මේ ඡන්දය, द्वේෂය, භය, මෝහය කියන මේ කරුණ වලින් අගතියට ගිහිල්ලා මිනිස්සු මොන තරම් දේවල් කරනවද කියලා. මේ කාලේ ජනමාධ්‍ය පිළිබඳව අවධානය යොමු කළාම ප්‍රවෘත්ති පත්‍ර කියවනකොට සමාජයට ගියාම අපිට අහන්න ලැබෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ආකාරයට මිනිස්සු අගතියට කෙරෝරයට ගිහිල්ලා පිරිහීම කරා ගමන් කරන ආකාරය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා චත්තාරි අගති ගමනානි ඡන්දා ගතින් ගච්ඡති දෝසා ගතින් ගච්ඡති මෝහා ගතින් ගච්ඡති භයා ගතින් ගච්ඡති අගති කියන්නේ නොකල යුත්තේ කිරීමයි ආර්යයන් විසින් නොකරන අනාර්යයන් කරන ලාමක වැඩ කිරීමයි අගති කියලා කියන්නේ අගතිය කියලා කියන්නේ නොකල යුත්ත කිරීමයි. සමාධියේ දිහා බැලුවාම අපිට පේන්නේ මේ නොකල යුතු දේ කරන්න පුළුවන් තරම් වෙරදරනු. ආර්යයන් විසින් නොකරන අනාර්යයන් කරන ලාමක වැඩ කිරීම තමයි අගති කියලා කියන්නේ. ආර්යයන් වහන් ආර්ය කියලා කිය උතුම් කියන එකයි. උතුමන් විසින් නොකරන අනාර්යයන් පහත් තත්වයට වැටිච්ච ලාමක වැඩ කිරීම තමයි මේ අගතිය හැටියට සඳහන් කරන්නේ. නෑකමක් හරි මිතුරුකමක් හරි දැනහැඳුනුම්කමක් හරි එහෙම නැත්නම් අල්ලසක් හරි නිසා මේ තීරණයක් ගන්නකොට තීරණයක් දෙනකොට වාසි කිරීම පින්නතුනි අහිමි දෙය හිමි කරලා දීම මේ ඡන්දාගතිය කියලා හැටින් අපිට සඳහන් කරන්න පුළුවන් මේ ඡන්දේ නම් ක්ලේශයයි පින්නතුනි මේ විදිහට අහිමිදේ හිමි කරලා දෙනවා. මේ විදියට කටයුතු කරන්නේ අර විදියේ සම්බන්ධතාවයන් අනුව මේ චන්දාගතිය කියන ක්ලේශය නිසා. ඊළඟට පෙන්න තුනේ ඒක ඒ ආකාරයෙන් පවත්නා තණ්හාවයි. මේවා කරන්නේ අර ක්ලේශ ගතිය නිසා, ඒ කියන්නේ තණ්හාව නිසා. විනිශ්චය කිරීමේදී තීරණයක් දෙනකොට ඒ කල්පනා කරන මෙයා මගේ සතුරෙක් කියලා හිතන් කාලක ඉඳලා පවතින වෛරයක් නිසා එහෙම නැත්නම් ඒ වෙලාවේ ඇතිවෙච්ච කෝපේ නිසා හරි නිවැරදි කරුවෙකුට වරද ආරෝපණය කිරීම හිමි දෙයක් අහිමි කිරීම දෝසාගතය අපිට සමාජයේ පේනවා පින්නතුනි කාලාන්තරයක් තිස්සේ පවතින ඒ ද්වේෂයේ තරහ ගතිය නිසා එහෙම නැත්නම් මේ වෙලාවේදී ඇතිවෙච්ච තරහ ගතිය නිසා කේන්තිය නිසා මේ විදිහට අර Tamanට හිමි වෙන්න තියෙන දේවල් අහිමි කරන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. මේ දෝසාගතිය නම් ක්ලේශය. ඒ ක්ලේශේ ස්වභාවය. ඒක ධර්ම වශයෙන් ද්වේෂයයි. වරදකරු නිවර්දකරු කරන්නේනවා කරනවා නම් එහෙම කරගන්න මේ තේරුම් ගැනීමට සමත් හිමිකම අහිමිකම් තේරුම් ගැනීමට සමත් නුවණ නැති නිසා එහෙම නැත්නම් ඒ කාරණය නිසි ලෙස විමසන් නැතුව නිවැරදි කරුවෙකු වරදකරුවෙක් කරන එක වරදකාරයෙක් නිදහස් කිරීම යමක් මේ අහිමියෙකුට හිමි කිරීම හිමියෙකුට අහිමි කිරීම මේ මෝහ ගතියයි පින්නතින් ඒක බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ මෝහා ගතිය කියන ක්ලේශයේ හැටියට එය ධර්ම වශයෙන් මෝහයයි. අපේ හිතේ ඇතිවෙච්ච මෝහය තමයි ඒ පැහැදිලි කරලා දෙන්නේ. මෙයා නපුරේ. ඊළඟට උසස් නෑ මිතුරන් ඇති කෙනෙක්. මැටි ඇමිතිවරුන්ගේ මිත්‍රේ. මොහුට අවාසියක් වුණොත් මොහුගෙන් විපතක් පැමිණෙන්න පුළුවන්. මෙයා අපිට කරදර කරයි. ඒ කියන බයින් වරදින් නිදහස් කිරීම අහිමි දේ හිමි කරලා දෙන එක භයාගති නම් ක්ලේශයයි. පින්නතුනි මේ ක්ලේශ කෙලස් කියන එක බණ පොතේ සඳහන් කරන්නේ මහා මංගල සූත්‍රයේ අශෝකං විරජං කේමං රජස් කියලා කියන්නේ දූවිල් මේ කෙලස් මේ කෙලස් පින්නතුනි ඒ වගේ බොහෝම සියුම්ම පවතින්නේ. ඒකට මේ මෝහය කියන ක්ලේශය තමයි මේ භයා කියන ක්ලේශය තමයි ඒ වගේම ඡන්දේ කියන ක්ලේශය තමයි මම මේ කෙටියෙන් පැහැදිලි කළේ. එතකොට මේ භයා භය ක්ලේශය ධර්ම වාසයෙන් පින්නොත් වෙන්නේ ඒක බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ ද්වේෂය කියලා. පින්වත්නි කෙලෙස් 1500 කියලා බොහෝ වටිනා ධර්ම ග්‍රන්ථයක් රචනා කරපු අතිගරු රේරුකාණේ චන්දිවිමල මහානායක මාහිමියන් වහන්සේ සඳහන් කරන්නේ සංඝ ලාභය හැම දිනාටම සමසේ බෙදා දෙන්න ඕන. යමෙක් සංඝලාභයක් බෙදලා දෙනකොට මෙයා මගේ මිතුරෙක්. ඒ වගේම හිතවතෙක්. නෑයෙක් කියලා යමෙකුට වැඩි කොටසක් එහෙම නැත්නම් වටිනාදී එහෙම නැත්නම් හොඳ දේ තෝරලා දෙනවා නම් එහෙම දෙන එක ඡන්දාගතියයි කියලයි මේ බණ පොතේ විස්තර කරලා දීලා තියෙන්නේ. තියෙන වෛරයක් නිසා හරි ඒ වෙලාවේ ඇතිවෙච්ච द्वේෂය නිසා හරි අඩු කරලා දෙන එක නොමනා භාණ්ඩ තෝරලා දෙන එක දෝසාගතියයි සමාජයේ අපිට ඒවා දකින්න ලැබෙනවා මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න දායක පින්නතුන්ට එවැනි අවස්ථා සිහියට නැගෙන්න පුළුවන් එවැනි අවස්ථා සිද්ධ වුණා නම් ඒක මතක් වෙන්න පුළුවන් එහෙනම් අපි ඒක කරලා තියෙන්නේ මේ ද්වේෂ ගතියෙන් කරලා තියෙන්නේ ඡන්දාගතියෙන් කරලා තියෙන්නේ කියලා ඊටම මතක් වෙන්න පුළුවන්. එතකොට අර නොමනා භාණ්ඩ තෝරලා දෙන එක අර ද්වේෂ ගතිය. එහෙම භාණ්ඩවල හොඳ නරක නොදැනීම නිසා හරි ඒ වගේම දුන් නොදුන් අය නොදැනීම හරි ඒ වගේම අසාධාරණ විදිහට බෙදා දීම මෝහා ගතිය මේ අයට ටිකක් වැඩි කරලා නොදුන්නොත් ඒ වගේම වටිනා දෙයක් නොදුන්නොත් විපත්තිය පැමිණෙන්න පුළුවන්. බියෙන් බයටපත් වෙලා මොකද කරන්නේ? වැඩි කොටස දෙනු. මේවාද අපිට තාමත්ම සුලබව දකින්න ලැබෙන දේවල් පින්නතුනි. අර බය නිසා මෙයාට වැඩිපුර දෙයක් දුන්නේ නැති වුණොත් අපිට කරදර වෙන්න පුළුවන් කියලා හිතම් අර වටිනා දේ තෝරලා දෙනු. ඒ බය ආගතිය. චන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති. නිහීයති තස්ස යසෝ කාලපක්ඛේව චන්දිමං මේ ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් මෝහයෙන් යම්ස කෙනෙක් මේ යුක්තිය ඉක්මවනවාද ඔහුගේ යසස කාලපක්ෂයේ චන්ද්‍රයා වගේ පිරිහෙනු හඳ ටික ටික ටික ටික බහැලා ගිහිල්ලා අඩු වෙලා පේන්නේ නැති වෙනවා වගේ මේ වැයින් මේ ඡන්දේ ද්වේෂේ භය මෝහය කියන මේවැයෙන් යුක්තව ක්‍රියා කරන කෙනාගේ යාසස එයාට තියෙන සම්පත් කීර්තිය ටික ටික ටික නැති වෙලා යනවා. චන්දා දෝසා භයාමෝහා යෝ ධම්මං නාති වත්තති ආපූර්ති තස්ස යසෝ දුක් සුඛ පක්කේව චන්දිමා මේ ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් මෝහෙන් යම් කෙනෙක් ධර්මයේ නොඉක්මවා ක්‍රියා කරනවාද? එයා ධර්මයේ ඉක්මවන්නේ මේවා ගැන හොඳ අවබෝධයෙන් චෝ ක්‍රියා කරනවා. ඒ ඇත්තාගේ යසස මේ ශුක්ල පක්ෂයේ චන්ද්‍රයා වගේ වැඩෙනවා. ටික ටික ටික ටික හඳ පිරීලා ප්‍රභාමත් වෙනවා වගේ මේ ඡන්දේ, ద్వේෂේ, භය, මෝහය දැනගෙන ඒ ධර්මතා ඉක්මවන්නේ නැතුව ක්‍රියා කරනවා නම් ඒ ඇත්තාගේ යසස වැඩෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ. පින්වත්නි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේවා චන්දරාග හයක් ධර්මයේ පෙන්වලා දෙනවා. මේ විදිහට චන්දරාග හයක් ධර්මයේ පෙන්වලා දෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. මේ චන්දරාග හය අපි අවබෝධ කරගෙන දැනගෙන තිබෙනවා. රාග කියන්නේ ප්‍රීතිය හා බැඳුණු තණ්හාව. රාග කියලා කියන්නේ පේන්න දෙන්නේ සතුටත් එක්ක බැඳිලා තියෙන තණ්හාව. ප්‍රියමනාප මොනවා හරි කාම වස්තුවක් නිසා වුණත් ඇතිවන සප්පීතික තණ්හාව රාගයේ හැටියට විස්තර කරලා තියලා තියෙනවා. ප්‍රියමනාප කාම වස්තුවක් නිසා ඇතිවෙන අපේ හිතේ ඇතිවෙන සතුට සප්පීතික තණ්හාව රාගයේ හැටියටයි පැහැදිලි කරන්නේ. බලවත් රාගයේ ඇති අය මේ අඹුදරු ආදී රාග වස්තු නැති වුනහම අඬනවා පින්නතුනි. අපිට සමාජයේ දකින්න ලැබෙනවා පින්නතුනි. බලවත් රාගයේ තියෙන අය මේ අඹුදරු ආදී රාග වස්තු කැමැත්තෙන් ආශාවෙන් ලං කරගත්තේ රාග වස්තු නැති වුනහම අඬනවා. ඒ වගේම විලාප කියනවා පින්නතුනි අපිට ඇහෙනවා. ඊළඟට හිසට පපුවට ගහ ගන්නවා. ඇතැම් විට ඒකෙන්ම නැසෙනවා. සිහි නැතුව වැටෙනවා අපි දකිනවා පින්නතුනි. මේ රාගය ගිහි පැවිදි කාහටද ඇති දෙයක්. මේ ගිහි පැවිදි කාලඟක් පවතින. නමුත් පැවිදි වුණ අය හිතවතුන්ගේ අභාවයන් වලදී වාස්තු හානි වලදී බලාපොරොත්තු සුන්වීම් වලදී ගිහියන් වගේ මහ හඬින් හඬනවා විලාප කියනවා පපුවට ගහ ගන්නවා සිහි නැතුව බිම පෙරලෙනවා අපිට දකින්න හම්බෙන්නේ ඒ අනුව පේන්නේ ගිහියනට තරම් බලවත් රාගයක් පැවිදියාට නැති බව තමයි ධර්මයේ පෙන්වලා දීලා තියෙන්නේ. බලවත් රාගය ගිහි ආයට ඇතිවන දෙයක් නිසා ඒක පින්නතුනි ගේහසික රාගය කියලා හඳුන්වලා තියෙනවා. මේ ගිහි දායක පින්නතුන්ට ඇති වෙන රාගයේ පිළිබඳව පැහැදිලි කරනවා ගේහසික රාගය කියලා හිතමු. පින්නතුනි සිතේ රාගය ඇතිවීම නිසා එයින් ඇතිවෙන ආදීනව හුඟක් තියෙනවා. හිතේ ආසාව, තණ්හාව, රාගය ඇති වුනහම ඒකෙන් නොයේ දේවල් වලට අපිට මුහුණ පාන සිද්ධ වෙනවා. බොහෝ කරදර සිද්ධ වෙනවා. බොහෝ පීඩා වලට මුහුණ පාන සිද්ධ වෙනවා. අපේ මහබෝසතාණන් වහන්සේ කුස රජතුමාගේ සිත් තුල අපේ මහබෝසතාණන් වහන්සේ කුස රාජ්‍යරු වේලා උපන් වෙලාවේ ඒ කුස රජතුමාගේ හිතේ ඇති වුණා ප්‍රභාවතී දේවිය නිසා ඇතිවෙච්ච රාගය මේ දායක පින්නතුන් දන්න. ඒ රාගය නිසා එතුමාට තමා දඹදිව අග රජතුමා කියලා පෙනුනේ නැහැ. තේරුම් ගන්න බැරි වුණා. එතුමා ප්‍රභාවතී නිසා මදු රජුරුවන්ගේ ගෙදරට ගිහිල්ලා තමන්ගේ තත්වයට කිසිසේත් ගැළපෙන්නේ නැති අරක් කැමිකම අවුරුදු 7ක් මුළුල්ලේ කරන රජ කෙනෙක්ව හිටියක් ස්ත්‍රියක් නිසා අනුන්ගේ ගෙදරකට ගිහිල්ලා මෙහෙවර කරන එක කොච්චර ලාම ක්‍රියාවක්ද චන්දරාගේ බලේ නිසා එතුමාට ඒක කොහෙත්ම පෙනුනේ නැහැ පින්නතිනේ වර්තමාන සමාජයේ මේ පිළිබඳව මනාව පැහැදිලි වෙන තැන් තියෙනවා පින්නතුනි. මේ බව හොඳට පැහැදිලි වෙන තැන් අපිට දකින්න ලැබෙනවා. ඇතැම් කාන්තාවෝ බලාපොරොත්තුව සිටි පෙම්වතා නොලැබීමෙන් වස කාල මරණයටපත් වෙනවා. අපිට කියවන්න තියෙන්නේ. ප්‍රෝටි වලට බලන්න තියෙන්නේ පින්නතුනි. දියේ පැනලා මැරෙනවා. එල්ලිලා මැරෙනවා. උමතු වෙනවා පින්නතුනි. පුරුෂයෝද තමන්ගේ හිත බැඳිච්ච කාන්තාවන් නොලැබුණ කල මොකද කරන්නේ? අර විදිහටම සිය දිවි හානි කරගන්න. මව්පියන් පවා මරණයටපත් කරනවා. අපිට මේ කාලේ කියවන්න ලැබෙනවා පින්නතින්. සහෝදර සහෝදරියන් පවා මරණයටපත් කරනවා. පෙර එක පුරුෂයෙක් තමන්ගේ වැඩිමහල් සහෝදරයාගේ භාර්යාව සමග අනවශ්‍ය සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. තම ස්වාමියාට වඩා මේ පුරුෂයාට ප්‍රිය කරන ස්ත්‍රිය බාහිර පුජ්‍යලයාට දැනුම් දෙනවා පින්වත අපේ මේ රහස හෙළුණොත් අපි දෙදෙනාටම සිද්ධ වෙන්නේ මහා නින්දාව. ඒකට කලින් තමන්ගේ සහෝදරයාව මරණයටපත් කරන්න. මේ විදිහට පින්නතුනි තුන් වරක් මේ ස්ත්‍රිය ඇවිටිලි කරනවා. රාගයෙන් අන්ධ වෙච්ච මේ පුරුෂයා තමන්ගේ සහෝදරයව විනාශ කරනවා පින්නතුනේ. අද ඒ විතරක් නෙමෙයි මේවා සිද්ධ වෙලා තියෙන්නේ. මේ විදිහට අතීතයේත් මේ තත්ත්වේ පැවතිලා තිබෙනවා. මේ භාර්යාව ගැන තිබිච්ච රාගය ඇල්ම නිසා මරණයටපත් වෙච්ච පුරුෂයා අර තමන්ගේ තමන් වාසය කරපු නිවසේ ගැරඬියෙක් වෙලා උපදිනවා පින්නතනේ. ගැරඬියෙක් වෙලා ඉපදිලා මේ ගැරඬියා අර ස්ත්‍රී ඉන්නේ තැන්වලට යනු. ඇය මතු පිට වැටෙනවා පින්නොතිනි. වැටිලා ඇඟේ පැටලෙනවා. කාන්තාව මොකද කරන්නේ කල්පනා කරනවා මේ අර මරණයටපත් වෙච්ච පුජ්‍යලයා වෙන්නේ නැති කියලා හිතලා ගැරඬියාව මරණයටපත් කරනවා. ගැරඬියා මරණයටපත් වෙලා අර ස්ත්‍රිය පිළිබඳව ආලෙන් ඒ තමන්ගේ නිවසේම සිව්පාවෙක් වෙලා උපදින. සිව්පාවෙක් වෙලා ඉපදිලා මේ සිව්පාව පුංචි කාලින්දලා මේ ස්ත්‍රියේ පසුපස්සේම ගමන් කරන. මේ සිද්ධිය දකින අසල්වැසියන් නොඑක ආකාරයෙන් සරදම් කරනවා. මේ කාන්තාව යනකොට අර සිව්පාවත් පස්සෙන් ගමන් කරනවා. මේ තමන්ගේ පෙර ස්වාමියා වෙන්නේ නැති කියලා හිතාගෙන මේ සිව්පාවත් මරලා දානවා. මේ සතත් ආලයෙන් මේ කාන්තාව පිළිබඳව මරණයටපත් වෙලා තමන්ගේ නිවසේ මේ වහු පැටියෙක් වෙලා උපදිනවා. මේ වහු පැටියත් පෙර වගේම අර ස්ත්‍රිය පසුපස්සේම ගමන් කරනවා. අසල්වැසියෝ මේ සඳහාත් මේ කාන්තාවට සරදම් කරනවා. මේ කාන්තාව යනකොට අර වහු පැටියත් යනවා පසුපස්සේ. මේ කාන්තාව කල්පනා කරනවා මේ මේ මිනිස්සයා වෙන්නේ නැති කියලා ඉතින් අර වහු පැටියවත් කෙනෙකුට කියලා මරවනවා. මේ සතක් පින්නතුනි බලවත් ආශාවෙන් මේ ස්ත්‍රිය පිළිබඳව මරණයටපත් වෙලා මේ ස්ත්‍රියේ කුසේම උපදිනවා. මේ විදිහට අන්‍යයන්ගෙන් ලැබෙන දුක් කරදරවල ප්‍රමාණයක් නැහැ. රාගය නිසා අපායේ වැටිලා දුක් විඳින්න වෙන දුක්වලද ප්‍රමාණයක් නැහැ පින්නතුනි. බාහිරින් ඇති වෙන කරදරවල ප්‍රමාණිකුත් නැහැ. ඒ වගේම දුගතිය වැටිලා දුක් විඳින්න සිද්ධ වෙන ඒ දුක්වල ප්‍රමාණය කියන්න පුළුවන්කම මොකුත් නෑ. පින්වත්නි පෙර බරණැස් නුවර කිතවාස කියන රජතුමාට නපුරු පුතෙක් හිටියා. මේ පුතා දුෂ්ට කුමාරයා කියලා තමයි ප්‍රසිද්ධ වුනේ. පුතාට කියලා තියලා තිබිච්ච නම. මේ පුතා උපරජකමත් ලබාගෙන හිටියේ. රාජ්‍යුරු වංගෙන් පස්සේ රත්මී කුමාරයාට රජකම ලැබෙන්නේ කියලා උපරජකම ලබා දීලා තිබුණා. නිමිති ශාස්ත්‍රඥයන් මේ පුතාගේ දේහ ලක්ෂණ බලලා සඳහන් කරනවා මේ පුතා කවදා හරි දවසක පෑන් නොලබා අකාලේ මරණයටපත් වෙනවා. මේ පුතා මරණයටපත් වෙන්නේ මේ පෑන් වතුර නැතුව පෑන් නැතුව මරණයටපත් වෙනවා කියලා ඊට අඳනා කරනවා. හිතවාස රජතුමා මේ ගැන බය වුණා. දෙමව්පියන්ට තියෙන වටිනා වස්තුව දරුවෝනේ. දරුවෝ වෙනුවෙන් අම්මලා තාත්තලා හැම දෙයක්ම කරන්නේ. ඉතින් මේ රජුරුව හිතවාස කියන රජුරුව මගේ පුතා මේ විදිහට දිය පිටක් නැතුව මරණයටපත් වුණොත් ඒක මට දරා ගන්න අමාරුයි. ඒ නිසා රජුරුව නුවර හැම තැනම විශාල පොකුණු මාන්සන්දිවල ලොකු පැන්හල් කරවලා තිබ්බා. කොයි වෙලාවෙ හරි උමනා වෙන්න පුළුවන් කියලා. දවසක් මේ කුමාරයා උයනට යන වෙලාවක පින්දපාතේ වඩින පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක්කා. මේ කුමාරයා එක්ක අර උයනට යන අනිත් පිරිස පසේ බුදුරජාණන් වහන්සේව දැකලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනමාන කළා. උන්වහන්සේට පූජා ගෞරව පැවැත්තුවා. මාන්නෙන් මෝහෙන් කිලිටි හිතකින් හිටපු මේ කුමාරයාගේ හිත ද්වේෂයෙන් පිරීලා ගියා. කුමාරයා කල්පනා කරනවා මං වගේ රජ කෙනෙක් එක්ක යනකොට මං ගැන කල්පනා කරන්නේ නැතුව මේ අය මේ ශ්‍රමණයන් වහන්සේට වඳිනවා පුදනවා කියලා හිතම් පසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තරහෙන් තමන් ගමන් කරමින් හිටපු ඇතාගේ පිටින් බැහැලා පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පසේ බුදුරජාණන් වහන්සේගේ අතේ තිබිච්ච පාත්‍රයේ උදුරලා බිමට දාලා පයින් පාගලා සුණු විසුණු කරලා දානවා පසේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ අඥාන තැනත්තා තමාව විනාශ කරගත්තානේ කියලා අනුකම්පාවෙන් ඔහු දිහා බැලුවා ඒ වෙලාවේ මේ රාජකුමාරයා කියනවා මම තමයි කිතවාස රජතුමාගේ පුතා දුෂ්ට කුමාරයා කියලා. මොකද මා දිහා බලන්නේ කියලාත් ඇහුවා පින්නතුනි. අදත් මේ தත්වයන් අපිට දකින්න අහන්න ලැබෙනවා පින්නතුනි. මේ පව් කරගන්න හැටි පින්නතුනි. පසේ බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගිලා තමන්ගේ වාසස්ථානයේ උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ වෙච්ච නන්දමූල කියන ලෙනට වැඩම කළා. මේ වැඩෙන් එදා පසේ බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතේ නැති වුණා. පිණ්ඩපාතේ කරගන්න බැරි වුණා. මේකේ විපාකය මේ රාජකුමාරයාට ලැබුණා පින්නතුනි. කුමාරයා පිටත් වෙලා යන්න ඇතුන්ගේ පිටට නගිනකොටම තමන්ගේ ශරීරයේ ගිනි මැලයක් වගේ දැවෙන්න පටන් ගත්තා. මහා දැවිල්ලක් ඇති වුණා. පිච්චෙනවා කියමින් එතනම ඇද වැටුණා. අහලත් පහල තිබිච්ච පැන් ශාලාවල පැන් පින්නතුනි හිඳිලා ගියා. මේ කුමාරයාට පොවන්න පැන් බිඳක් හොයාගන්න බැරි වුණා. පින්නතුනි මේ කුමාරයා එතනම වියලිලා කලුරිය කරලා අවීචී උපන්න බව ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. මේ කුමාරයා කරගත්තේ ප්‍රමාණ කියලා ප්‍රමාණ කරන්න බැරි කර්මයේ විශාල විපතක් පින්නතුනි. මේක උනේ පින්වත්නි ද්වේෂය, මෝහය නිසා, හිත කිලිටි වෙච්ච නිසායි. ඡන්දය, ද්වේෂය, මෝහය වගේ අයහපත් පෞකාර සිතුවිලි නිසා දෙලව වැඩ විනාශ වෙන්න පුළුවන් පින්නතුනි. මෙලව යහපත, පරලෝ යහපත කියන මේ දෙපැත්තෙම කටයුතු නැති වෙලා යනවා මේ ඡන්දේ, ද්වේෂේ, මෝහයේ කියන බය කියන මේ කරුණ නිසා මේවා අයහපත් තව්කාර සිතුවිලි. මේ ගැන අපි හැම කෙනෙක්ම කල්පනාවෙන් ක්‍රියා කරන්න ඕන. තමන්ගේ දෙලව වැඩ සිද්ධ කරගන්න කැමැතියි. මේ කෙලෙස් වලින් අගතියට යන්නේ නැතුව හිත පිරිසිදු කරගන්න උත්සාහ ගන්න ඕන. මෙලව යහපත කැමැත්තෙන් ඉන්න අපේ වැඩිහිටියන් දායක පින්නතුන් දරුවෝ හැදෙන වැඩෙන අය නිතරම කරන්න ඕනේ මේ ඡන්දේ, ద్వේෂේ, භය, මෝහේ කියන කරුණු වලින් ඉවත් වෙන්න ඕනේ. පරලෝ ජීවිතය ගැන කල්පනාවෙන් ඉන්නයි පරලෝ ජීවිතයේ සෝපත් භාවයට පත් කරගන්න නම් අපි මේවෙන් ඉවත් වෙලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕන. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මිනිසුන්ගේ සමාජමය ජීවිතය අමතක කරපු එකක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මිනිසුන්ගේ සමාජමය ජීවිතය අමතක කරපු එකක් නෙමෙයි. ඒ වගේම පුජ්‍යලයාව සමාජයේ තනි කරලා දාන්න බුදුදහමේ අපේක්ෂාවකුත් නෑ. මිනිසුන්ව තනියෙන් පැත්තකට කරලා තියන්න සමාජයේ තනි කරලා දාන්න බුදුදහමේ අපේක්ෂාව නෙමෙයි. එහෙම බලාපොරොත්තුවක් නෑ. ඒ වගේම පැවිදි ජීවිතේ වුණත් වනගත තාපස ජීවිතයකට සීමා කරන්නේ නැතුව සමාජයේ හා සම්බන්ධතා පැවැත්වීමේ මේ පිළිවෙල මේ බුදුහාමුදුරුව අනුගමනය කළා තියෙනවා මේ සමාජයේ යහපත් තත්වයකටපත් කරගන්න නම් මේ කටයුතු මේ ධර්ම කාරණා අනුගමනය කරන්න කියලා. ඒ පිළිවෙලේ බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙන්නේ අපේ බෞද්ධ සමාජයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන විදිහට සිව්වණක් පිරිසගෙන් සමන්විත වුණේ මේ නිසයි. මේ යහපත් සමාජයක් ගොඩනගාගෙන මේ කටයුතු කරගෙන යන්න. සමාජයේ සම්බන්ධතාවයන් මිනිසුන්ගේ යහපත සුරක්ෂිතභාවය අරමුණු කරගෙන සකස් වෙනකොට වැදගත් වෙන ආචාර ධර්ම රාශියක් බුදුදහමින් අවධාරණය වෙලා තියෙනවා. සමාජ ජීවිතය පිළිබඳව හඳුන්වලා දෙන ඊටාම වැදගත් වෙන ධර්මදේශනාවක් තමයි මේ සිංහාලක සූත්‍රය. අගති විරහිත භාවයේ ප්‍රධාන කරුණක් හැටියට එහි පැහැදිලි කරලා දීලා තියෙනවා. අපේ දරුවෝ ඉගෙන ගන්න කාලෙදි මේ සිංහාලුවා සූත්‍රය පිළිබඳව ඉගෙන කියා ගන්නවා බුදුදහමේදී. එහිදී පැහැදිලි කරලා දෙනවා මේ අගති විරහිත භාවය ප්‍රධාන කාරණයක් මේ ධර්ම දේශනාව සඳහන් කරලා තියෙනවා. පින්වත්නි, යහපත් සමාජයක මේ අගති ධර්ම පවතින්න පුළුවන්කමක් නෑ. හොඳ සමාජයක් ගොඩනගා ගන්න නම් අපි මේ අගතියෙන් අගතිය කෙරවලට යෑමෙන් අන්තයට යෑමෙන් අයින් වෙන්න ඕන. ඡන්දේ, ද්වේෂේ, භය, මෝහය කියන මේවා යහපත් සමාජයක පවතින්න පුළුවන් කමක් නැහැ. අපිට පේනවා සමාජයේ පරිහානී කරා වේගයෙන් ගමන් කරනවා. ඒ ගමන් කරන සමාජයේ අපිට දකින්න ලැබෙන්නේ මේ ඡන්දය, ද්වේෂය, බය, මෝහය නිසා අන්තයට ගමන් කරලා තියෙන බව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සමාජගත වශයෙන් මේ කරුණ වලින් මිදීම හඳුන්වලා දෙන්නේ සමාජගත සාමය ඒ වගේම ධාර්මික බව ආරක්ෂා කර ගැනීමට අපේ මේ සමාජගතව පවතින මේ සාමය මේ තුලින් ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ධාර්මික බව අපේ සමාජයට අවශ්‍ය කරන්නේ දැහැමි බව. මේ දරුණු කර්කශ తත්වේ ඉවත් වෙලා ධාර්මික භාවය ආරක්ෂා කරගන්න මේ ධර්ම කාරණා හේතු වෙනවා. මේ ධර්ම දේශනාවේදී පෙන්වලා දෙන්නේ ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන අගති ධර්මයන්ගෙන් යමෙක් ධර්මයේ ඉක්මවනවා නම් කරුවල පක්ෂයේ චන්ද්‍රයා වගේ ඒ තැනත්තාගේ කීර්තියේ පිරිහිලා යන ආකාරය අපිට පේනවා බොහෝම කීර්තිමත් තමන්ගේ ජීවිත පවත්වාගෙන ගිය අය මේ පසු කාලීනව මේ ඡන්දයේ ද්වේෂයේ භය මෝහයේ කියන මේ කරුණු අනුගමනය කිරීම නිසා මේ ක්ලේශ තත්වයන් නිසා තමන්ගේ ජීවිතේ විනාශ ස්වභාවයට පත් කරගෙන තිබෙනවා ඒ වගේම පින්නතුනේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා කවුරු හරි අගති ධර්මයන්ගෙන් ධර්මය නොයික් මොනවාද මේ ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියන මේ ධර්මතාවයන් හොඳට තේරුම් අරගෙන ඒවා ඉක්මවන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ යහපත් ආකාරයට පවත්වාගෙන යනවාද ඒ ඇත්තන්ගේ කීර්තිය අර පුරපස චන්ද්‍රයා වගේ වර්ධනය වෙනවා හඳ උදා වේගෙන එනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ හඳ පිරීලා පුරපසළොස්වක් බොහෝ දවසට සම්පූර්ණ හඳ දක ගන්න ලැබෙනවා වගේ අර ධර්මතාවයන්ගෙන් ඉවත් වෙලා යහපත් විදිහට ජීවිතේ පවත්වාගෙන යන කෙනා අර පුරපසළොස්වක චන්ද්‍රයා වගේ බොහොම හොඳට බැබෙලිමින් සමාජයේ කාගේ ගෞරවයට සම්මානයට පාත්‍ර වෙලා ක්‍රියා කරනවා. අපි හැම දිනම මොකද කරන්න ඕනේ මේ සතර අගතියෙන් අගතියට යන්නේ නැතුව ජීවිතේ ගත කරගන්න අදිෂ්ඨාන කරගන්න ඕන. ඒකට හොඳම කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය. භයානක රෝග වසංගතයක් ලෝකේ ඇති වෙලා අපේ රටේ විවිධ ප්‍රභේදවලට පැතිරිලා යනවා. ඒ පැතිරිලා ගිහිල්ලා අපේ සමාජයේ අපේ රටේ මහ ජනතාව අප්‍රමාණ දුකකට වෙහෙසකට ලක් වුණා. අපේ ජන ජීවිතේ උඩු යටිකුරු වෙලා ගියා. මේකෙදි කා වැදගත් කාරණාවක් මතු වුණා. ඒ තමයි මේ ගුණවන්ත භාවයේ ධර්මතාවයේ යහපත් ජීවිතය ගත කරගෙන ගිය අයට තමන්ගේ ජීවිතය සුවසේ ගත කරගන්න පුළුවන්කම ලැබුණා. මිනිසුන් මේ ලෝකේ ස්වභාවය තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය ධර්මානුකූලව ගත කරගන්න ඕනයි කියලා අදිෂ්ඨාන කරගත්තා. එහෙම අදිෂ්ඨාන කරගෙන කටයුතු කරන අයට මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න මේ අගති සූත්‍රයේ පැහැදිලි කරන කරුණු ඉතාමත්ම වැදගත් වෙනවා. අපි හැමදෙනාමත් මේ ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහෙන් ඉවත් වෙලා ඒ ධර්මතාවයන් පිළිබඳ තේරුම් අරගෙන ඒ ක්ලේශ ධර්මයන් දුරු කරගෙන අපේ මෙලව ජීවිතයේ සැපවත් කරගන්න කටයුතු කරමු. ඒ තුලින් පරලෝ ජීවිතයේ සුවපත් වෙනවා. දෙලව ජීවිතයේ ජය ගැනීමෙන් ලබන උතුම් නිර්වාණාභෝධයේ පිණිස ඔබට මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමතියි. අපි ඇදූ වැඩූ අපේ ගුරු දෙමාපිය ආදීන්ටත් උතුම් නිවන් සුව පිණිසම මේ පින්කම හේතු වේවා වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සනරාමර ලෝකස්වාමීව භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාටම උතුම් නිවන් සුව පිණසම හේතු වේවා වාසනා වේවා සිතා සාදර සිතෙන් යුක්තව පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු සාදු සුපින්නතුනි අගති සූත්‍රය අසුරපට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිරියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිශර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සහකාර විදුහල්පති කොළඹ නව කෝරළේ සහ නව තොටුමුණේ ප්‍රධාන සංඝනායක පූජනීය තුම්බෝවිල ධම්මරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් වෙමි. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයන්ට ඔබ සැමට සම්මා සම්බුත් සරණයි.